ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය පාවිච්චි කරලා निराයුධ අවිහිංසක මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඊගටම අභීතව පෙනී මහා භාණ්ඩාගාර බැඳුම් කර නිකුතු හරහා කෝටි ප්‍රකෝටි ලාභයන් ජනතාවට සිද්ධ කරන විට පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් අපි ඒ වෙනුවෙන් අද භාණ්ඩාගාර බිල්පත් පිළිබඳ උපරිම සීමාව කෝටි 40000කින් ඉහළ නංවන්ට හදපු අවස්ථාවේදී අපි පාර්ලිමේන්තුව ඇතුළේදී පරාජයට පත් කළා. ඒ වගේම මම ජනාධිපතිතුමාට දැනුම් දුන්නා මුදල් අමාත්‍යවරයාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය අපි විශ්වාස භංග යෝජනාව බාර දෙන බව. ඒ නිසා මේ අපි ජනාධිපතිවරණය පරාජය වූ දිනේ සිට ඒ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයාට ඡන්දේ දී අහිංසක මිනිස්සුන්ගේ පැත්තේ සිට ගැනීම නිසා ඊළඟ කළ නොහැකි සියලු දෙනා දඩයන් කිරීමේ ආරම්භක පියවරක් වශයෙන් මේ ක්‍රියාමාර්ගය ගත්තා කියලා තමයි මම විශ්වාස